සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධාකාර සූත්‍ර කීපයක් ඇසුරු කරගෙන අපිට භාවනාවට අපේ විපස්සනාවට නැත්නම් ධර්ම ප්‍රතිපදාවට යම්සි මඟ පෙන්වීමක් ලබා ගන්න. ඉතින් ඒත් එක්කම අපිට අමතක කරන්න අමාරුයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ආදර්ශයට ගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපිට පුළුවන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍ර කීපයක් ඉස්සරහට අරගෙන ඒවැයෙන් අපිට ගන්න තියෙන මඟ පෙන්වීම ලබා ගන්න ටිකක් උත්සාහන්ත වෙන්න පුළුවන්. ඒ නිසා පළමුව අපි උත්සාහන්ත වෙනවා සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේට අදාළව වගේන මොග්ගල්ලාන සංයුත්තය හා සම්බන්ධ සූත්‍ර කීපයක් සාකච්ඡා කරන්න. මේකේ අපිට හම්බෙන පළවෙනි සූත්‍රය තමයි සවිතක්ක සූත්‍රය. සවිතක්ක සූත්‍රය තුල මුගලන් මහරතන් වහන්සේ ඒ තමන් වහන්සේට වෙච්ච පුංචි සිදුවීමක් මතක් කරලා දෙනවා. ඉතින් ඒ වෙනකොට උන්වහන්සේ වැඩ වාසය කරන්නේ සරත් නුවර ජේතවනාරාමේ. ඉතින් එතකොට උන්වහන්සේම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා ඇවැත්නි කියලා. ඊට පස්සේ ඒ කියන්නේ යම්කිසි කතාවක් කරන්න, දේශනයක් පවත්වන්න මඟ වෙන්වීමක් ලබා දෙන්නයි උත්සාහන්ත වෙන්නේ. ඉතින් අනිකුත් ස්වාමින් වහන්සේලා ඉතින් ඒකට සූදානම් වෙනවා. ඉතින් එතකොට මුගලන් මහරහතන් වහන්සේ මතක් කරනවා මම විවේකීව වැඩ වාසය කරද්දී, හුදේකලාව වැඩ වාසය කරද්දී මට මෙන්න එහෙම අදහසක් පහළ වුණා. ඉදමයිහං ආවසෝ රහෝගතස්ස පති සල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි. උන්වහන්සේගේ හිතේ පුංචි විතර්කයක් පහළ වෙලා. මොකද්ද ඒ විතර්කය? පටමං ජහනම් පටමං ජහනන්ති උච්චති කතමන්නුකෝ පඨමං ඥානಂತಿ. මේ ප්‍රථම ධානය ප්‍රථම ධානය කියලා හුඟක් දෙනෙක් කතා කරනවා. මොකද්ද මේ ප්‍රථම ධානය කියලා කියන්නේ? ඉතින් එතකොට මේ අදහස උන්වහන්සේගේ හිතට ආවහම උන්වහන්සේටම වැටහුණාලු මෙන්න මේ විදිහට. ඉද බික්කෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඉදං උච්චති පටමන් ජහනන්ති. එතකොට මේ ප්‍රථම ධානය හා සම්බන්ධ සාමාන්‍යයෙන් ධහමේ විස්තර වෙන මේ ප්‍රකාශය මේ අර්ථ දැක්වීම උන්වහන්සේට පදක් වෙනවා. මොකද්ද විවිච්ඡේව කාමේහි මේ සියලු කාමයන්ගෙන් හිත ඈත් කරගෙන විවිච්ඡ අකුසලේහි ධම්මේහි විවිධාකාර නීවරණයන්ගෙන් හිත ඉවත් කරගෙන සවිතක්කං සවිචාරං විතක්කය සහිත ਵਿਚාරය සහිත විවේකජම් පීතිසුඛං විවේකයේ තුලින් හටගත්තේ නිරාමිෂ ප්‍රීතිය සහිත සුඛය සහිත ප්‍රථම ධානයට එළඹ වාසය කරනවා. එන්න මේක තමයි උතර ප්‍රථම ධානය කියලා මේ හඳුනගන්නේ. ඉතින් මේක ගැන අපි එක පාඩම ධානයට යන්න කලින් අපි බලමු මෙතන මේ කාරණා කීපයක් මුගලන් මහරතන් වහන්සේ පෙන්වා දෙනවා. ඒකක් තමයි මේ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය සුඛය කියන එක. එතකොට මේකේ ඒකාග්‍රතාවයේ ගැඹුව තියෙනවා මොකද ධානයක් කියලා කියන්නේ හොඳට හිත ඒකාග්‍ර වීමක් ඒතර ඒකාග්‍රතාවයත් මෙතෙන්දී අන්තර්ගතයි. ඒතර එහෙනම් මෙන්න මේ කාරණා පහ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන කාරණා පහ සාමාන්‍යයෙන් ධාන අංග කියලා කියනවා නැත්නම් සමාධි අංග කියලා කියනවා. දැන් අපි දන්නවා අපේ හිත සාමාන්‍යයෙන් වික්ෂිප්ත වෙලා නිදිබත නිදිබර වෙලා ඔතෑණි වෙලා ඉන්න අවස්ථා එමෙට තියෙන්න පුළුවන්. නමුත් මේ විපස්සනාවක් වඩද්දි වේවා සමතයක් වඩද්දි වේවා හිතේ කම්මැලිකම දුරු කරගන්න අවශ්‍යයි. ඊළඟට හිතේ පහළ වෙන විවිධාකාර කාමච්ඡන්දයන් කාම විතර්ක දුරු කරගන්න අවශ්‍යයි. ව්‍යාපාද විතර්ක දුරු කරගන්න අවශ්‍යයි. ඒ වගේම හිතේ යම් පසුතැවිල්ලක් තියෙනවා නම් ඒකත් දුරු කරගන්න අවශ්‍යයි. හිත විසිරීලා නම් ඒක සංසුන් කරගෙන නොසන්සුන් භාවය ඉවත් කළා. බොහොම <clears throat> සාවධාන බවක් හිතේ ඇති කරගන්න අවශ්‍යයි. ඒ වගේමයි හිත එකඟ කරගන්න අවශ්‍යයි. ඒ නිසා මේ පැති කීපයක් අපිට මේ දිහා වෙදි වැටහෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ධහමේ සඳහන් වෙනවා නීවරණ පහක් ගැන. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. කාමච්ඡන්දේ. ඒතර කාමච්ඡන්දේ කියවහම සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ හිතේ විවිධාකාර කාමසිතුවිලි පහළ වෙනවා. සමහර විට ඒක රාග සිතුවිලි වෙන්නත් පුළුවන්. සමහර විට ඒක ලෝභ සහගත සිතුවිලි වෙන්නත් පුළුවන්. අපි කැමති කෙනෙක් ගැන අපිට හිතෙන්න පුළුවන් අපිට කැමති දෙයක් ගැන ලෝභ සිතුවිලි පහළ වෙන්න පුළුවන් අපේ අමුදරුවන් යාන වාහන දේවල් දොරවල් පෙම්වතුන් පෙම්වතියන් සිහි වෙවි අපේ හිත විවිධාකාර දේවල් ඔස්සේ කාම සිතුවිලි ජනනය කරන අවස්ථා තියෙන්න පුළුවන් ඉතින් එතකොට ඒ කාමච්ඡන්දයෙන් හිත එහෙනම් ඉවත් කරගන්න සිද්ධ වෙනවා විශේෂයෙන්ම එහෙනම් කාම ලෝකයේ කරන ගත කරන අවස්ථාවෙන් අපේ හිත යම් වෙලාවකට මුදවා තබා ගැනීම අවශ්‍යයි. ඉතින් ඒ වගේමයි ව්‍යාපාදේ ගත්තොත් අපිට විවිධාකාර විදිහට සතුරන් අපි අකමැති පුජ්‍යලයෙන් ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් අපේ හිතේ වෛරයක්, ක්‍රෝධයක්, තරහවක්, ද්වේෂයක් පහළ වෙලා තියෙනවා නම් එතෙන්දෙත් මේ වැඩේ කරන්න අමාරුයි. ඒ කියන්නේ එතකොට නිවරණ සහිතයි. ඒ නිවරණ වලනොත් අපේ හිත මුදවා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට නිතරම විශේෂයෙන්ම කෙනෙක් භාවනා කරන්න ගියාම නිින්ද යනවා. මොකද හරි කම්මැලි. මේ කරන්න තියෙන වැඩේ හරි ඒකාකාරී. බලන්න තියෙන අරමුණත් හරිම උපේක්ෂා සහගතයි. කම්මැලිකමක් දනවන සුළුයි. ඒ නිසා බොහෝ දිනෙකට නිින්ද යනවා. ඒ නිසා මේ තීන මිද්ද අකුසලය, තීන මිද්ද නීවරණය විශේෂයෙන්ම ඉතින් භාවනා යෝගීන්ට තියෙන ප්‍රධාන බාධකයක්. මොකද හුඟක් දෙනෙක් භාවනා කරන්න ගියාම කිරා වැටෙනවා, නිින්ද යනවා, ගොරවනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපේ හිත ඒකනුත් නිදහස් කරගන්න අවශ්‍යයි. ඒ වගේම අපේ හිතවල විවිධ නොසන්සුන්කම් ඇති වෙනවා. විසිරීම් සිද්ධ වෙනවා. හිතට එක තැනක ඉන්න තේරෙන්නේ නැහැ. හිත තුල සැහැල්ලුවක් එහෙමත් නැත්නම් අපි කියමු සමාහිත බවක් එහෙම ඇත්තෙත් නැහැ හිත නිරන්තරයෙන්ම විසිරෙන ගතියක් තියෙනවා උද්දච්චයක් ක්‍රියාත්මක වෙනවා එහෙමත් නැත්නම් වෙච්ච දෙයක් අල්ලගෙන පසුතැවෙනවා. අර කරගන්න බැරි වුණා, මේක කරගන්න බැරි වුණා, අර වැරද්ද සිද්ධ වුණා, මේ වැරද්ද සිද්ධ වුණා කියලා හිතේ තියෙනවා එක්තරා අන්දමක පසුතැවිලි ස්වභාවයක්. කුකුච්ච කියලා කියනවා. ඒතර මෙහෙනම් මේ නීවරණත් අපේ හිතින් ඉවත් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි අපේ හිතවල විවිධාකාර අන්දමින් සැක පහළ වෙනවා. කරන භාවනාව සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. ගුරුවරු සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. ක්‍රමයේ සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. ඇතම් විට ධර්මයේ සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. සංඝයා සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. ඉතින් ඇතම් කෙනෙකුට බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් වුණා සැක පහළ වෙන්න පුළුවන්. ඒ නිසා අපේ හිතවල සැක පහළ වීම කියන එක විවිධ දේවල් අල්ලගෙන අපේ හිත තොරතෝංචියක් නැතුව සැක පහළ කරගනිමින් ඉන්න අවස්ථාවන් තියෙන්න පුළුවන්. එහෙනම් මේ தත්ත්වයක් අපේ හිතින් ඉවත් කරගන්න අවශ්‍යයි. එතකොට මේ විදිහට බැලුවා මේ නීවරණ පහ අපේ හිතට වද දෙන්න අපේ හිත නිතරම දවන, තවන ස්වභාවයන් කියන්න පුළුවන්. එතන මේ නීවරණ වලින් හිත ඉවත් කරගන්න අපිට සිද්ධ වෙනවා එක්තරාන්දමකින් මේ කියන සමාධි අංග පහ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් විමසා බලන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන ධානයේ පළවෙනි ධානයේ මේ ධානාංග පහ හොඳට කැපී පේනවා. ඒතර මේ ධානාංග පහ නැත්නම් සමාධියංග පහ ගැන ටිකක් විමසා බලද්දී විතක්කය. දැන් විතක්කය කියලා ගත්තාම මෙතෙන්දී විශේෂයෙන්ම අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවා විතර්ක කරනවා කියලා එතෙන්දී අදහස් වෙන්නේ අත්‍යවම කල්පනා කරනවා කියන අදහසක්. නමුත් මෙතෙන්දී තියෙන්නේ ඒ බඳු කල්පනා කිරීමක් නෙමෙයි මේ අරමුණට සියුම්ම නැවත නැවත හිත නංවනවාට කියනවා විතක්කය කියලා. අපි තුමු අපි ආනාපාන සතියක් වඩනවා. ඒ ආනාපාන සතිය වඩනකොට අපි හුස්ම රැල්ලට හිත නංවනවා. ආශ්වාසයට හිත නංවනවා ප්‍රශ්වාසයට නංවනවා ආශ්වාසයට හිත නංවනවා ප්‍රශ්වාසයට නංවනවා ඒ කියන්නේ අපිට නිදා ගන්න වෙලාවක් නැහැ වැඩක් තියෙනවා කරන්න ආශ්වාසයක් සිද්ධ වෙනකොටම යහුසුලුව එතෙන්ට හිත නංවන්න අවශ්‍යයි ඒක ඉවරනකොට මොන ප්‍රශ්වාසය ඇවිල්ලා ඒ ප්‍රශ්වාසයේ හිත නංවන්න අවශ්‍යයි ඒක ඉවරනකොට ආයෙත් ආශ්වාසයක් ඇවිල්ලා ඒකේ හිත නංවන්න අවශ්‍යයි ඒක ඉවරනකොට ආයෙත් ප්‍රශ්වාසයක් ඇවිල්ලා ඒකේ හිත නංවන්න අවශ්‍යයි එතකොට මෙතන ස්වභාවයෙන්ම මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අපිට වැඩක් දෙනවා. වැඩක් පවරනවා. ඉතින් අපි උනන්දු වෙන්න ඕනේ මේ පැමිණෙන පැමිණෙන ආශ්වාසයේ පැමිණෙන පැමිණෙන ප්‍රශ්වාසයේ නැවත නැවත හිත පවත්වන්න හිත එතෙන්ට හිත නංවන්න. ඒතර මෙන්න මේ ක්‍රියාවලියට ඒ අරමුණට හිත නැංවීමට අපි කියනවා විතක්කය කියලා. ඒතර මෙතනදී තියෙන්නේ කල්පනා කිරීමක් නෙමෙයි. දැන් සෑහෙන්න හිත සංසුන් වෙලා තියෙන්න ඕනේ නැත්නම් කල්පනා කරන එක නැවතිලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භාවයේ තබ්බා විතක්කුපච්ඡේදාය කියලා. ඒ කියන්නේ විතර්කයන් කපා හරින්න තමයි මේ ආනාපාන සතිය විශේෂයෙන් භාවිතා කරන්න කියන්නේ. මොකද හිත ප්‍රපංච කරද්දි, කල්පනා කරද්දි, විතර්ක කරද්දි ඉතින් හරි අපහසුයි, හිත වික්ෂිප්තයි. ඉතින් එහෙම මනසකින් බෑ අපිට මේ භාවනාවක් මේව කරගන්න. දියුණු කරගන්න. එහෙනම් අපි මේ භාවනාවක්ම පාවිච්චි කරනවා ආනාපාන සතියම පාවිච්චි කරනවා ඒ ප්‍රපංච දුරු කරගන්න. විතර්ක කපා හරින්න. අපි තුමු ඒක දැන් ටික ටික සාර්ථක වෙලා දැන් ඔන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා හිත සෑහෙන දුරට නිශ්ශබ්ද කරගන්න. ඇතුළත කතාව නතර කරගන්න. අන්න එහෙම මනස තමයි දැන් මේ අරමුණට නංවන්නේ. ආශ්වාසයේ හිත නංවනවා, ප්‍රශ්වාසයේ හිත නංවනවා. ඉතින් මේ කටයුත්ත හොඳට සක්‍රියව කරගෙන යනකොට හිතට නිදා ගන්න වෙලාවක් නැති වෙනවා. හිතට කම්මැලිකමක් ඇති කරගන්න වෙලාවක් නැහැ. මොකද මේ වැඩක් තියෙනවා කරන්න. යහුසුලුව නැවත නැවත අරමුණට හිත නංවන්න අවශ්‍යයි. ඒ නිසා මෙන්න මේ විතක්කය කියන සමාධි අංගය ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න තීන මිද්ද නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අරමුණට හිත නංවලා නිකන් ඉන්න නැතුව මේ අරමුණ පොඩ්ඩක් අතගාලා බලන්න. අරමුණ පොඩ්ඩක් විමසන්න. මේ සමත භාවනාදී අපි හැබැයි යම් ප්‍රමාණයකට විතරයි ඒක විමසන්න තියෙන්නේ. දැන් අපි මේ කතා කරන ටික සමතේ පැත්තෙන්. ඒත් අපි ඕන්ට වඩා මේක විමසන්න ගියොත් මේක ටිකක් විපස්සනාවට බර වෙලා මේ සමත අංග එහෙ මෙහෙ වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි කරන්නේ පොඩ්ඩක් මතු පිටින් අතගාලා බලනවා වගේ වැඩක්. ආශ්වාසයට හිත නැංගුවා, එතන හිත පොඩ්ඩක් රඳවගෙන ඉන්නවා. ප්‍රශ්වාසයට හිත නැංගුවා, එතන හොඳට හිත රඳවගෙන ඉන්නවා. අර අපි විපස්සනායදී කරනවා වගේ අරමුණ විනිවිද යන විදිහට අරමුණ දිහා තොරතුරු බලනාසුලුව බලනවා නෙමෙයි මම මෙතෙන්දී සමතේදී අපි නිකන් අරමුණ අතගාලා බලනවා. උඩින් අතගාලා බලනවා. අන්න වගේ දෙයක්. මේ ක්‍රියාවලියට කියනවා ਵਿਚාරය කියලා මේ මට්ටමේදී. විචාරයේ පසුව ඇත්තරම විපස්සනාවදීත් අපි කතා කරනවා අරමුණ විමසා බැලීම සම්බන්ධයෙන්. නමුත් මෙතෙන්දී සමතේදී අපි හුඟා ගැඹුරට අස්සට මේක විමසා බලනවා වෙනුවට මතු පිටින් අතගා බැලීමක් අරමුණත් එක්කම වාසය කිරීමක් අරමුණේම හිත රඳවා තැබීමක් ආස්වාසේ පටන් ගන්නකොට අපි එතෙන්ට හිත යදෙව්වා විතක්කය යදුවා දැන් අරමුණ පවතින තාක් හොඳට මේ අරමුණේම හිත පවත්වන ਵਿਚාරය කෙනෙක් දැන් ශක්තිමත් වෙනවා දැන් එතකොට අපි දන්නවා හොඳටම මේ ආශ්වාසයමයි මේක ප්‍රශ්වාසය නෙමෙයි අපිට පැටලිලා නැහැ දැන් හොඳට තේරෙනවා මේ ආශ්වාසයේදී හුස්ම රැල්ල ඇතුළටමයි යන්නේ. නම් පැටලිලා නැහැ. ප්‍රශ්වාසයත් එක්ක පටලවගෙන නැහැ. නම් අර කිසි විචිකිච්ඡාවක් නැහැ. ඒතොර මෙන්න මේ ක්‍රියාවලියක් කරහා අපේ හිතේ පහළ වෙන්න පුළුවන් විවිධ සැක සංකා දුරු කර හරිනවා. මොකද දන්නවා මේක ස්ථිරවම මේ ඇවිල්ලා ආශ්වාසයමයි. මොකද ඇතුළටයි ඇතුළටයි වායු ධාරාව ගමන් කරන්නේ. එන ආශ්වාසයම කියලා මේකට හොඳ විශ්වාසයක් තියෙනවා. ඊළඟට අපි ප්‍රශ්වාසය පටන් ගන්නකොටම ඔන්න එතෙන්ට හිත නංවනවා. ඒක තුලම හිත පවත්වනවා. ਵਿਚාරයත් එහෙනම් තියෙනවා. ඒක ප්‍රශ්වාසයම බව හොඳට අපිට පැහැදිලි කිසිම සැකයක් නැහැ. එතන මේ විදිහට අපි ਵਿਚාරය කියන මෙන්න මේ කුසලතාවය දිනු කරන්න දිනු කරන්න හිතේ සැකය දුර වෙනවා සැකය තියෙන විදිහක් නැහැ මොකද ස්ථිරයි මේ අහවල් අරමුණමයි කියලා ස්ථිරයි සැකය දුර වෙනවා විචිකිච්ඡාව පහ වෙනවා මේ ਵਿਚාරය හොඳට ශක්තිමත් වෙලා තියෙනකොට. එතකොට මේ ක්‍රියාවලිය ටික ටික සාර්ථක වෙන්න සාර්ථක වෙන්න අපේ හිතේ පුංචි ප්‍රීතියක් නැත්තම් සැහැල්ලුවක් ප්‍රමෝදයක් හට ගන්නවා මොකද අර දැන් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම හරි සියුම් ක්‍රියාවලියක් ඒකේ නෑ කෙලෙස් අවුස්සන ගතියක් ඒකේ නෑ හිතට වද දෙන ගතියක් ඒක තුලින් යම්සේ නිරාමස ප්‍රීතියක් හට ගන්න මඟ සැලසෙනවා. ඒ නිසා මෙන්න මේ පහළ වෙන ඒ ප්‍රීති ස්වභාවය. දැන් ඔන්න හිතට දැනෙන්න ගන්නවා. දැන් කලින් වගේ නෙමෙයි කලින් නම් හරි හිත තුළ යම් ඈලි මෑලි ගති තියුණා. දැන් ඒවත් ඉවත් වුණා, සැකයක් තියුණා, ඒකත් ඉවත් වුණා. දැන් එතකොට වැඩේ හොඳට කෙරෙනවා. ඒ නිසා එක්තරා අන්දමකින් ක්‍රියාවලිය බොහොම සුවසේ සිද්ධ වෙනකොට හිතේ සතුටක් සැහැල්ලුවක් හට ගන්නවා. ඒ නිසා ඒ හරහාම ඔන්න දැන් හිතේ ප්‍රීතියක් හටගෙන තියෙනවා. ප්‍රමෝදයක් හටගෙන තියෙනවා. ඉතින් මේ බඳු සතුටු සහගත අවස්ථාවකදී හිතේ ව්‍යාපාදයට ඉඩක් නැහැ. තරහවකට, ද්වේෂයකට ඉඩක් නැහැ. ඒ නිසා අපිට තේරෙනවා මෙන්න මේ ප්‍රීති ස්වභාවය හිතේ බලපවත්වනවා නම් ව්‍යාපාද නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් අපි මෙහෙම කරද්දී දැන් කායික වශයෙන් මානසික වශයෙන් සුවයක් තියෙනවා. මොකද දැන් මේ ඇතුළතම දැන් සතුටක් තියෙන්නේ. හිතේ ඇතුළෙම සතුටක් හට අරගෙන. දැන් එහෙමනම් ඒ අවස්ථාවේ හිතට පිට ගිහිල්ලා සතුටක් හොයන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ හිත පෙළඹෙනවා සතුට හොයාගෙන එහෙම යන්න. නමුත් දැන් එහෙම උමනාවක් නැහැ. මොකද ඇතුළතම හිතේ සතුටක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ හිතට ඇතුළෙම රැඳෙන්න. මොකද ඇතුළ ප්‍රීතිමත්. ඇතුළම ඇතුළතුළම සොම්නස් සහගත තත්ත්වයක් තියෙනවා. එහෙනම් අර එළියේ යන ඒ විසිරෙන ගතිය දැන් අඩු වෙලා දැන් හිත හොඳට නිකන් නිශ්චල වෙන්න ගන්නවා. සැලවිල්ල අඩු වෙනවා. අපි කියනවා නම් අර උද්දච්චය දැන් ඉවත් වෙලා මොකද මේ ඇතුළත ප්‍රීති සහගත සතුට සහගත සොම්නස් සහගත தত্ত্বය මේකට පාවිච්චි වෙලා තියෙනවා. සැපයක් ඇතුළත තියෙන්නේ. ඒ වගේමයි දැන් හිතට වමනාවක් නැහැ පස්සේ වෙච්ච දේවල් අල්ලගෙන පසුතැවි තැවි ඉන්න. මොකද මේ ඇතුලේ සැපයක් තියෙනවා. ඒ සැපය භුක්ති විඳින්මින් වාසය කරන්න හිත නිකන් නිතතින් ප්‍රිය කරනවා. සුඛකාමානි භූතානි. අපේ හිත සාමාන්‍යයෙන් සැපයට කැමති. මේ ඇතුළත සැපය තුළ දැන් එයා වාසය කරන්න දැන් ප්‍රිය කරනවා. ඒ නිසා අර උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ දෙක ඒ ස්වභාවයන් දෙක සම්පූර්ණයෙන්ම වත්ලා යනවා. මොකද ඇතුළත සැපය නිසා, සුඛය නිසා. එහෙනම් මේ ඇතුළත හටගත්ත කායික මානසික මෙන්න මේ සැපය, සුඛය කියන සමාධි අංගය අර උද්දච්ච කුච්ච නීවරණය ඉවත් කළා දානවා. දැන් ඊට පස්සේ අපේ හිතේ දැන් තියෙන්නේ ඒ බඳු සුවසහගත සුඛසහගත තත්වයක්. ඒක හොඳට හිත එකඟ කරන්න තුඩු දෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සුවසේ කායික මානසික වාතාවරණයක් තියෙනවා හිත එකඟ වෙනවා. ඒක ස්වභාවයක්. ඉතින් එහෙනම් හිත ඒකාග්‍රතාවය දැන් ඔන්න හටගත්තා. හිත එකඟ වුණා. සමාධිමත් වුණා. ඉතින් එහෙනම් දැන් අර හිතේ තීච්ඡ කාමච්ඡන්දේට මේ தત્ත්වය පටහැනි. කාමච්ඡන්දේ ස්වභාවය තමයි අරමුණෙන් අරමුණට පයින් එක. එක අරමුණක යාට ඉන්න බෑ. එක අරමුණකින් තෘප්තිමත් වෙන්න බෑ. තව අරමුණකට ගිහිල්ලා යා එතන කාමාස්වාදයක් ලබන්න හදනවා. එතනත් ඉන්න බෑ. ඔන්න තව අරමුණකට යනවා. මොකද ආයේ කාමච්ඡන්දේ ස්වභාවය. නමුත් දැන් එහෙම එකක් නැහැ. ඉතින් හොඳට නිශ්ශබ්දව සංසිඳිලා සුවසේ සැපසේ එකඟ වෙලා තියෙනවා. මෙන්න මේ ඒකාග්‍රතාවය කාමච්ඡන්දයට පටහැනියි. ඒතර ඒකාග්‍රතාව කියන මෙන්න මේ සමාධි අංගය විශේෂයෙන්ම කාමච්ඡන්දය දැන් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ වාතාවරණය තුළ දැන් මේ හිත තුළ ගොඩනැගිලා තියෙන වාතාවරණය තුළ විතක්කේ විසින් තීන මිද්ද නීවරණය යටපත් කරලා තිනවා විචාරයේ විසින් විචිකිච්ඡාව යටපත් කරලා තිනවා ප්‍රීතිය විසින් ව්‍යාපාදයටපත් කරලා තිනවා. සුඛය විසින් උද්දච්ච කුච්ච නීවරණයටපත් කරලා තිනවා. ඒකාග්‍රතාවය විසින් කාමච්ඡන්දයටපත් කරලා තිනවා. උතර මෙන්න මේ කාරණා පහ අපේ හිත ඇතුලේ හොඳට ශක්තිමත් කරගන්න අපි මුල් අවස්ථාවේ අනිවාර්යයෙන්ම වෑයම් කළ යුතුයි. අපි උනන්දු වෙනවා ඇතම් කෙනෙක් ඉක්මනටම සමාධිය දියුණු කරගන්න. නමුත් අපි දන්නේ නැහැ කොහොමද හිත සමාධිමත් වෙන්නේ කියලා. ඒකට අදාළ කාරණා මොනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් අපි එක එක දේවල් උත්සාහ කරනවා අන්තිමට එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් අපි හොඳට මේ સિદ્ધාන්තය දන්නවා නම් හිතක් හොඳට සමාධිමත් වෙන්න මොනවද අවශ්‍ය කරන කාරණා කියලා අපි දන්නවා නම් ඒව හසුරව ගන්න අපි දන්නවා නම් එහෙනම් අපිට ක්‍රමේ වැටෙනවා ඒ ටික ගාන්ට අපි කරගෙන යනවා ඉතින් ඒ ටික සකස් වෙලා එනකොට හිත සමාධිමත් වෙනවා දැන් එහෙනම් අපිට තේරෙනවා මේ අවස්ථාවේදී විතර්කය සහිතයි ਵਿਚාරය සහිතයි ප්‍රීතිය සහිතයි, සැපය සහිතයි, ඒකාග්‍රතාවය සහිතයි. මෙන්න මේ ධානාංග පහ, සමාධිආංග පහ දැන් හිතේ බලපවත්වන. ඒතර මේකට ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් මේක ප්‍රථම ධානය කියලා. නමුත් ප්‍රථම ධානයේ මට්ටමේදී තවත් පැත්තක් අපිට හිතන්න වෙනවා මේ සමාධියේ ගැඹුර කතරම්ද කියන කාරණාව. ඉතින් ඒකත් ඇත්තටම සමාධියක නැත්තම් ධානයක එක පැත්තක් අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙන මොකද අපිට කෙනෙකුට පුළුවන් නිකන් මතු පිටින් හිත සමාධිමත් කරගෙන ඉන්න. තවත් කෙනෙකුට පුළුවන් ඊට ගැඹුරකට හිත සමාධිමත් කරගෙන ඉන්න. තවත් කෙනෙකුටත් පුළුවන් ඊටත් වඩා හුඟා ගැඹුරින් හිත සමාධිමත් කරගෙන ඉන්න. දැන් ධානයක කතරම් ගැඹුරක් අපේ හිතපත් වෙලා තියෙනවද? කතරම් ගැඹුරක් හිත ස්පර්ශ කරනවද? කියන කාරණාවත් එහෙනම් තවත් පැත්තක් අපිට හිතන්න සිද්ධ වෙනවා. ඉතින් ආනාපාන සතියේ අරහා කෙනෙක් ධානගත වෙන්න හදනවා නම් ඉතින් හුඟක් වෙලාවට ඒ නිසා මේ සාමාන්‍ය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ මේ විදිහට හොඳට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඉස්මතු වෙලා ශක්තිමත් වෙලා එන අවස්ථාව සාමාන්‍යයෙන් අත් දක්වන්නේ උපචාර මට්ටමක් කියලා. උපචාර සමාධි මට්ටමක්. ඊට පස්සේ හැබැයි මේ ආනාපාන සතියේ සමාධිය හරහා යන හුඟක් වෙලාවට යෝගාවචරෙන්ට පහළ වෙන ආනාපාන සති නිමිත්තක් සමාධි නිමිත්තක් ඒක ඇතම් කෙනෙකුට ආලෝක ස්වභාවයක් වෙන්න පුළුවන් ඇතම් කෙනෙකුට නිකන් වලාකුලක් පෑව වගේ වෙන්න පුළුවන් හඳක් පෑව වගේ වෙන්න පුළුවන් ඉතින් ඒකෙත් මුල් අවස්ථාවේදී එනවා යනවා ස්ථිර නැහැ පස්සේ හැබැයි මේ නිමිත්තක් පහළ හොඳට ශක්තිමත් නැත්නම් හොඳට තහවුරු වෙච්ච ස්ථාවර වෙච්ච නිමිත්තක් පහළ වෙනවා ඒ නිමිත්ත දිහාත් එකපාරට බලන්න සුදුසු නැහැ. කෙනෙක් උත්සාහන්ත වෙන්න තියෙන්නේ ආනාපානෙත් එක්කම ඉන්න. මොකද මේ තාම නිමිත්ත එච්චර ප්‍රබල නැහැ. ස්ථාවර වෙලා නැහැ. තාම නිකන් එහෙ මෙහෙ වෙනවා. බැලුව ගමන් යනවා. ඒ නිසා ඒක එච්චරම ශක්තිමත් බවක් නැහැ. ඒ නිසා තවදුරටත් ආනාපානයත් එක්ක ඉන්න අවශ්‍යයි. ඉතින් එහෙම ඉන්නකොට අර නිමිත්ත හොඳට පැහැදිලි වෙලා ප්‍රසන්න වෙලා බලන්න ප්‍රිය උපදන තත්යකටපත් වෙනවා. ඒක දිහා ඒතකොට නිතතිම්ම වගේ බැලෙනවා. ඒ බලද්දී හුඟක් වෙලාවට ඒක ආනාපානයත් එක්කම නිකන් එක රේඛාවේ වගේ තමයි පිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට කෙනෙකුට ආශ්වාසය දැන් පිටත් වෙන්නේ නැත්නම් පටන් ගන්නෙ නිමිත්ත තුලින් ප්‍රශ්වාසය පිට වෙන්නේ නිමිත්ත ඇතුළට වගේ හැඟීමක් එන්න පුළුවන්. දැන් හරියටම නිකන් හරි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියයි ඒ නිමිත්තයි ඒක රේඛීය බවකටපත් වෙලා. ඉතින් මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ අතින් ඉබේටම වගේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගිලිහෙනවා. ඒ වෙනුවට අර නිමිත්ත තුලම හිත සමාධිමත් වෙන්න ගන්නවා. ඉතින් නිමිත්තක් තුල ඒ සමාධි නිමිත්ත තුළ අවධානය පවත්වනවා කියන එක ආස්වාසේ ප්‍රස්වාසයේ අවධානය පවත්වනට වඩා සියුම්. මොකද ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ තියෙන එක්තරා අන්දමක ක්‍රියාවලියක් සෙලවීම් ක්‍රියාවක්. නමුත් මේ නිමිත්තේ තියෙන තහවුරු වෙච්ච බවක්. ඒ තහවුරු වෙච්ච නිශ්චලව තියෙන නිමිත්ත තුල හිත නැවත නැවත එතෙන්ට නංවීම විතක්කය ඒකම නිකන් අතගාලා බලනවා වගේ යත් එක්කම වාසය කිරීම ਵਿਚාරය මේ තුල හිත පවතින පවතින දැන් ප්‍රීතිය තියෙනවා සතුටක් ප්‍රමෝදයක් තියෙනවා මොකද මේ අරමුණ හරි ප්‍රසන්නයි සුභයි ඊට පස්සේ දැන් මේ අවස්ථාව තුල කායික මානසික සුවයක් තියෙනවා කය නිකන් හරි සැහැල්ලු වෙලා හිතත් හරි සැහැල්ලු වෙලා හිත හොඳට අර නිමිත්ත තුලම එකඟ වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා. අර සමාධියංග පහ දැන් මේ නිමිත්ත තුලත් බලපවත්වනවා. ඒක අර ආනාපානයට එක්ක බලපවත්වපු අවස්ථාවටත් වඩා හරිම ප්‍රණීතයි. ඉතින් මෙතන ඔන්න දැන් උපචාර සමාධිය හොඳට පවතිනවා. ඉතින් මේ උපචාර සමාධිය යම් අවස්ථාවකදී අර්පණාවට හැරෙන්න පුළුවන්. අර හිතේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට සමබර වෙලා ශක්තිමත් වෙලා ආපු මොහොතකදී. ඉතින් එතෙන්ද ඇතම් කෙනෙක් කියනවා ඉතින් ඒක තුලට ගිල්ලා ගිලා බැස්සා නිකන් ඒක ඇදලා ගත්තම ඔය වගේ මේ විදිහ විදිහට කෙනෙකුට හැඟෙනවා. එතෙන්ද අපි කියනවා ඔන්න හිත අර්පණාවකට වැටුණා කියලා. හිත දැහන් ගත වුණා. හිත සමාධියටපත් වුණා. අර අරමුණ තුලම හිත බැහැගත්තා. අරමුණයි තමනුයි කියලා දෙන්නෙක් නැහැ. තමන් නිකන් අරමුණ බවටපත් වෙලා. හිත සම්පූර්ණයෙන්ම සමාධිමත් වෙලා. ඉතින් ඔය தත්ත්වය ඊටාම ප්‍රණීත தත්ත්වයක්. ඒ తত্ত্বය निराமிස ප්‍රීතියක් දනවන අවස්ථාවක්. ඉතින් කෙනෙකුට කය පායනවා වගේ දැනෙන්න පුළුවන්. කය සමහර සම්පූර්ණයෙන්ම නොදැනී ගිහිල්ලා කය පිළිබඳ හැඟීමක් ඇත්තෙම නැහැ. මේ පුදුමාකාර මානසික සුවයක් කායික මානසික සුවයක් අත්විඳින්මින් මේ අවස්ථාව තුළ කෙනෙකුට ගත කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට එන්නත් ඉතින් කාලයක් යන්න පුළුවන්. ඒ වගේමයි අර ඒ නිමිත්ත ඇතුළට හිත යන අවස්ථාවේදී තමා තුළ ලොකු අතහැරීමක් තියෙන අවශ්‍යයි. මොකද අපි එතෙන්දී කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා මමෙක් වෙලා කටයුතු කරොත් බය හිතනවා අරක ඇතුළට යන්න. නමුත් අර කෙනෙක් ඉවත් වෙලා මමයා ඉවත් වෙලා බොහොම සැහැල්ලු ප්‍රණීත අවස්ථාවක හිත හොඳට සුවසේ සතිමත්ව ඒ මොහොත තුල වාසය කරනවා නම් ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනත් තියෙන එක්තරා අන්දමක අතහැරීමක් තමා තුල ලොකු ඉස්මතු වෙච්ච මමත්වයක් තියෙද්දි මේකට අර්පණාවට යන්නේ නැහැ. නමුත් ඒනොට හොඳට තුනී වෙලා මමත්වය හොඳට සුවසේ මේ නිමිත්ත තුලම හිත වාසය කරන්න පෙළඹෙනකොට ඒකට යන්න තියෙන ඉඩ පහසු වැඩි කියන්න පුළුවන්. දැන් මෙතන දැන් අපිට එන්න පුළුවන් නැවතත් සූත්‍රයට. දැන් මෙහෙම වාසය කරන අවස්ථාවේදී, ඒ කියන්නේ ප්‍රථම ධානයටපත් වෙලා වාසය කරන අවස්ථාවේදී දැන් මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා සෝකෝ අහං ආවසෝ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමං ජහනං උපසම්පජ්ජ විහෙරාමි තස්ස මහියං ආවසෝ ඉමිනා විහාරේන විහෙරතෝ කාම සහගතා සංඥා මානසිකාරා සමුදාචාරන්ති. හැබැයි තාමත් පැවැත්ති මම එහෙම දැන් එළඹ වාසය කරා. හැබැයි වාසය කරද්දි තාමත් මගේ හිතට මේ කාම සහගත සිතුවිලි එනවා. කාම සංඥා මතුවෙනවා. කාම හා සම්බන්ධ මානසිකාර සිද්ධ වෙනවා. ඒ කියන්නේ තාම මේ ධානය හොඳට වශී වෙලා නැහැ. ප්‍රථම ධානය තාම කඩතලු සහිතයි. ප්‍රථම ධානය තාම දෝෂ සහිතයි. ඉතින් මෙන්න මේ தত্ত্বය දකිනවා බුදුරජාණන් වහන්සේ. අතකෝ මං ආවසෝ භගවා ඉද්ධා උපසංකමිත්වා එතද වෝච. උතර මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුදු නුවණින් දකිනවා දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයටපත් වුණා. හැබැයි තාම කාමසිතුවිලි එනවා. වෙන්න නම් ඕනේ එහෙම එකක්වත් එන්න බෑ. ඊටාම පිරිසුදුව හිත මේ ප්‍රථම ධානයටපත් වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දැන් ඉද්දීම්ම ඇවිල්ලා අවවාදයක් දෙනවා. මොග්ගල්ලාන මොග්ගල්ලාන මා බ්‍රාහමණ පටමං ජහනම් පමාදෝ. පටමේ ජහනේ චිත්තං සන්තපේහි. පටමේ ජහනේ චිත්තං ඒකෝදින් කරෝහි. පටමේ ජහනේ චිත්තං සමාදහාති. ඔන්න දෙන අවවාදේ. ඒ නිසා මුගලන් මහ ස්වාමීන් වහන්සේ කියන දැන් මේ රහත් වෙන්න කලින් වෙච්ච සිද්ධියක් මේ පෙන්වන්නේ. මුගලන් ස්වාමීන් වහන්සේ රහත් වෙලයි දැන් මේ බණ කියන්නේ උන්වහන්සේ. නමුත් උන්වහන්සේ මේ ප්‍රථම ධානයට උත්සාහන්ත වෙච්ච අවස්ථාව. ඒතකොට බොහොම නොපැකිලව හරිම නිහතමානීව උන්වහන්සේ දේශනා කරනවා මම මේකට වෑයම් කරන අවස්ථාවේදී. ඒත තාමත් කාම අරමුණු වලට යනවා. තාමත් කාම විතර්ක වලට හිත දුවනවා. අර ප්‍රථම ධානය තුළම හරිම පිරිසුදුව තාම ඉන්නේ නැහැ. ඒක දකිනවා බුදුරජාන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ දැකලා ඔන්න මාගාවට 이르දීම ඇවිල්ලා මට අවවාද දෙනවා. මුගලන් මේක වරද්ද ගන්න එපා. හිත හොඳට මේ සමාධිය තුලම පවත්වන්න. ඒකත් එක්ක හොඳට ඒකෝදි භාවයක් පවත්වන්න. එතරම් හිත සමාදාහන් කරන්න. ආයෙ දැන් යනම්මනම් හිතන්න යන්න එපා. කාමච්ඡන්දෙට ඉඩ දෙන්න එපා. කාමසිතුව වලට අබිරමණය කරන්න යන්න එපා. හිත කාමයන්ගෙන් ඉවත්ව පුළුවන් තරම් පිරිසුදුව දැන් මේ ප්‍රථම ධානය තුළ හිත පවත්වන්න. ඉතින් මේක ඇත්තටම ඉතාම වටිනා අවවාදයක් අපිට තේරෙනවා. මොකද මේ මුගලන් මහතන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු 이르දිමතුන් අතර අග්‍රස්ථානය දරපු වමත් සෞභවට පත්වෙච්ච මහරතන් වහන්සේ තමයි මුගලන් මහරතන් වහන්සේ කියන්නේ. ධ්‍යාන හා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේට පමණයි දෙවනි උනේ. 이르දි ප්‍රාතිහාර්ය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේට පමණයි දෙවනි උනේ. ඉතින් පමණ ශක්තිමත් තැනැත්තෙක්. හැබැයි උන්වහන්සේ බොහොම නිහතමානීව කියනවා මමත් මේ පටන් ගත්ත කාලේ ප්‍රථම ධානය පුරුදු වෙන කාලේ මටත් මෙන්න මෙහෙම ප්‍රශ්න ආවා. ඒක අතින් අපිට හරිම අව්‍යාජයි. මොකද එකපාරට අපිට හිතෙන්න පුළුවන් මුන්නහන්සලා පුදුමාකාර චරිත අපි වගේ නෙමෙයි ප්‍රශ්න මොකක්වත් නැහැ. තියපු ගමන් හිත එතන තිබිලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේ මුගලන් මහරහතන් වහන්සේම කියනවා ඇතනි මම මේ පළවෙනි ධානයේ උත්සාහවන්ත වෙන කාලේ මගේ හිතටත් ඔන්න කාම විතරක කාම සංඥා ආවා. ඉතින් ඒක දැක්කා බුදුරජාණන් වහන්සේ. මං කෙරේ අනුකම්පාවෙන් උන්වහන්සේ ඒ වෙලාවේදී ඉර්ධියෙම වැඩම කළා. මට අවවාද කළා මුගලන් මේක වරද්ද ගන්න එපා. ධානයේ දෝෂ සහිතයි. තාමත් මේ කාම විතරක එනවා. ඒවා දැන් එන්න දෙන්න එපා. ඒවා හිමීට අයින් කරගෙන පුළුවන් තරම් පිරිසුදුව මේ ධානය තුලම හිත පවත්වා ඉතින් අනිත් පැත්තට මේ බුදුරජාන් වහන්සේ කවිතරන්නම් Tamanගේ ශ්‍රාවකීන් කෙරෙහි කරුණාවකින් මේ ශ්‍රාවකීන්ව හික්මවන්න ඒ අයව මේ ශාසනය තුළ හොඳට බබලවන්න ඒ ශාස්ත්‍රඥ වහන්සේ විදිහට කටයුතු කරාද කියන කාරණාවත් මේ අවස්ථාවේ මතුවෙනවා. මොකද උන්වහන්සේ ඇහැ ගහගෙන ඉන්නේ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මොකද්ද මේ තනත්තා දැන් මේ වෙලාවේදී කරන්නේ? මොකද කොහෙදද වරදින් කියලා එක්තරාන්දමක විමසීමක් බුදුරජාන් වහන්සේ තුළ තිබිලා තියෙනවා. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ පමණක් නෙමෙයි වෙනත් ස්වාමීන් වහන්සේලා පවා ඒ වගේ විවිධ ගැටලුකාරී තැන් වලට මුහුණ දෙන අවස්ථාවන් වලදී බුදුරජාන් වහන්සේ 이르දීෙන්ම වැඩම කළා අවවාද දීලා තියෙනවා. තවත් එක උදාහරණයක් අපි මතක් කරනවා නම් එක්තරා අවස්ථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඒත් රහත් වෙලා නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉන්නකොට උන්වහන්සේගේ සිතේ নানা ප්‍රකාර විතර්ක පහළ වෙනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ ප්‍රපංච වලින් තොරව හිත පැවැත්වීම ගැන අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. ඒ අවවාදයේ පිළිලා තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ. ඉතින් එතෙන්දෙත් බුදුරජාන් වහන්සේ ඉර්ධියෙන් තමයි වැඩම කරන්නේ. ඉතින් වගේ නොයෙකුත් අවස්ථා දකින්න ලැබෙනවා. මේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන්ගේ හිත බලමින් පිහිට වෙච්ච අවස්ථා. ඉතින් මේ වෙලාවේදීත් මේ කතාව කියලා මුගලන් මහරතන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට කියනවා පස්සේ ඇවැත්තේ මම බුදුරජාන් වහන්සේගේ අවවාදයේ පිහිටියා නැවතත් මම හොඳට මේ ප්‍රථම ධානයේ වැඩුවා දැන් මගේ හිත හොඳට සමාධිමත් වුණා අර වගේ කාම විතර්ක එකක්වත් ආවේ නැහැ කාම සංඥා එකක්වත් මතුනේ නැහැ ඒ කාමය හා සම්බන්ධ මානසිකාර සිතුවිලි එකක්වත් මගේ හිතට ආවේ නැහැ. හොඳට මම ප්‍රථම ධානය තුළම වාසය කරා. දැන් අන්න උන්වහන්සේගේ හිත ඊටාම පිරිසුදු ප්‍රථම ධාන තත්වයකටපත් වුණා කියලා දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ උන්වහන්සේගේ හිතේ තියෙන කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. යං හිතං ආවුසෝ සම්මා වදමානෝ වදෙය්‍ය සත්තාරානුග්ගහිතෝ ශාවකෝ මහා භිඤ්ඤතම් පත්තතෝ පත්තෝති මමන්තං සම්මා වදමානෝ වදෙය්‍යං සත්තාර සත්තාරානුග්ගහිතෝ ශාවකෝ මහා භිඤ්ඤතං පත්තෝති එතකොට මේ ශාස්ත්‍රෝන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලදුව යම්සි ශ්‍රාවකෙක් ඊ타ම ප්‍රබල ප්‍රඥාවන්තයෙක් මහා අභිඥායත්තෙක් බවට පත් වුණා කියලා යම්සි කෙනෙක් කෙරෙහි සම්බන්ධයෙන් කියන්න පුළුවන් නම් ඒ කියන්නේ මං ගැන තමයි කියලා කියන්න පුළුවන්. මොකද මට මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ පිහිට වුණා. මට මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ මඟ පෙන්වීමක් කළා. ඒ නිසයි මම අද මෙබඳු මහා ප්‍රඥාවන්තයෙක් මහා අභිඥා සහිත තැනැත්තෙක් බවට පත් වෙලා තියෙන කියලා මේ මුගලන් මහරතන් වහන්සේ දැන් සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදය තුල හොඳට අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ තියෙන ශ්‍රද්ධාව එහෙමත් නැත්නම් තියෙන ශාස්ත්‍රීය ගෞරවය ඒ තමන්ට මඟ පෙන්වීම සම්බන්ධයෙන් තියෙන කෘතවේදීත්වය කෘතඥතාවය හොඳට පැහැදිලි වෙනවා. දැන් එතකොට මේ ඇවිල්ලා අපි කතා කරේ පළවෙනි ධ්‍යානය සම්බන්ධයෙන්. එතකොට මේ වගේම අවස්ථාවක් ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ දෙවන ධ්‍යානය සම්බන්ධව දේශනා කරනවා. එතකොට දෙවන ධ්‍යානය සම්බන්ධයෙන් මොකද්ද උන්වහන්සේ දේශනා කරන්නේ? ඉතින් එතෙන්දිත් මතක් කරනවා මේ වෙනත් අවස්ථාවකදී මේ දෙවන ධානය සම්බන්ධයෙන් මගේ හිතට ඇති ඇති වුණා විතර්කයක්. නැත්නම් මම දෙවන ධානය දෙවන ධානය කියලා කියනවා. මොකද්ද මේ දෙවන ධානය කියලා මගේ හිතේ විතර්කයක් පහළ වුණා. ඉතින් එතකොට මට මතක් වුණා, තේරුණා මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. ඉද බික්කෝ විතක්ක ਵਿਚාරාණං රූප සමා. අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. අයං මුච්චති ဒ ුතියං ඥානං. මේ දෙවන ධ්‍යානය කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන අවස්ථාවේ මට වැටහුණා මේ විතක්ක ਵਿਚාර දෙක ඉවත් කළා විතක්ක ਵਿਚාරාණං උපසම අජ්ජත්තං සම්පසාදන. එතකොට මේ ඇතුළතම හිත සුවසේ පවත්වන හොඳට ඒකෝදි භාවයකටපත් කරන විතක්ක නැති විචාර නැති අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං හොඳට හිත සමාධිමත් වෙච්ච ප්‍රීතිය සැපය සහිත ඒ දෙවන අවස්ථාව තමයි ဒုတိ ය ධානය කියලා කියන්නේ කියලා ඔන්න මට වැටහීමක් ඇති වුණා. දැන් එතකොට මෙතෙන්ද තේරෙනවා කෙනෙක් ප්‍රථම ධානයට එළඹ වාසය කරද්දී එයාට මුල් අවස්ථාවේදී දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේත් මතක් කරා උන්වහන්සේට හිත විතරකාවා. කාම විතරකා. දැන් ඊට පස්සේ ඒක ඉවත් කරගත්තා. හොඳට දැන් ප්‍රථම ධානය තුලම වාසය කළා. ප්‍රථම ධානය හොඳට දැන් වශී කරගත්තා. හැබැයි ප්‍රථම ධානය වශී වුණාට පස්සේ උන්වහන්සේට වැටහිලා තියෙනවා මේ ප්‍රථම ධානය තාම කඩතුළු සහිතයි. කාම විතර්ක නම් එන්නේ නැහැ, ව්‍යාපාද විතර්කෙන්නේ නැහැ. ඒ මොකක්වත් නීවරණ නැහැ. හැබැයි මේ තාමත් හිතේ යම්සි චංචල වීමක් තියෙනවා. හිත නැවත නැවත හිත අරමුණට නංවන්න අවශ්‍යයි. ඒ වගේමයි ආරමුණ තුර නිකන් හසුරවන්න අවශ්‍යයි. මේකෙත් මෙතනත් තියෙන යම්සේ වෙහෙසක්. මෙතනත් තියෙන හිතේ යම්සේ චංචල බවක්. ඉතින් මේන මේ தත්ත්වය තාම නීරණ නීවරණ වලට කිට්ටුයි. ඉතින් ඒ නිසා පුළුවන් ද මේ විතක්ක ਵਿਚාරය හලන්න. එක පාරක් හිත නැංගුව ආරමුණට නංවලා එකපාරක් හොඳට හිත එතන පැවැත්තුවා අරමුණේම පැවැත්තුවා දැන් ඉතින් හිත නිශ්චල කරගන්න බැරිද ඒකෙම අලවන්න බැරිද ඒකෙම රඳවන්න බැරිද කිසිම නැවත නැවත හිත නැංවීමක් කරන්නේ නැවත නැවත හිත ඒකේ පැවැත්වීමක් කරන්නේ නැහැ එකපාරක් නැංගුවා එකපාරක් පැවැත්තුවා දැන් පවතිනවා දිගට පවතිනවා එතකොට මෙන්න මේ සමාධිය ඊටාම ගැඹුරුයි දැන් ප්‍රථම ධානයට සාපේක්ෂව දෙවන ධ්‍යානය ඒ නිසා සමාධිමත් බව ඊටාම ගැඹුරුයි. මෙන්න මේ බඳු ගැඹුරු සමාධිය බොහොම බලවත් දෙවන ධ්‍යානයකට යන්න තිබුණා නම් හොඳයි කියලා දැන් මේ මුන්නහන්සේ වටහාගෙන දැන් ඔන්න දෙවන ධ්‍යානයට හිත ගත්තා. විතක්ක ਵਿਚාරය හැලුවා හලලා දැන් ඔන්න දෙවන ධ්‍යානට ගත්තා. දැන් හැබැයි මෙහෙම ඉන්නකොට අවිතක්කං අවිචාරං සමාධිනම් පේදසුකං ဒ ුතියං ජහනං උපසම්පජ්ජ විහරාමි. මම එහෙම වාසය කළා. තස්ස මයං ආවසෝ ඉමිනා විහාරේන විහෙරතෝ විතක්ක සහගතා සංඥා මනසිකාරා සමුදා චරಂತಿ. හැබැයි තාමත් මම මේ දෙවන ධ්‍යානෙ ඉන්නකොට අර පළවෙනි ධ්‍යානෙ තිබිච්ච පරණ ලක්ෂණ මේකේ පහළ වෙනවා. විතක්ක ਵਿਚාර වලට තාමත් මේ හිත පොඩ්ඩක් යනවා. විතක්ක සහගතා සංඥා මනසිකාරා සමුදා චරಂತಿ. තාම ඒ කියන්නේ දෙවන ධ්‍යානය තුළ හොඳට හිත සමාධිමත් වෙලා නැහැ. හරිනම් වෙන්න තියෙන්නේ දෙවන ධානයටපත් වෙලා එතන ප්‍රබලව සමාධිමත් වෙලා නැවත නැවත හෙල්ලෙන්න දෙයක් නැහැ. ඒක තුලම සමාධිමත්ව ඒකාග්‍රතාවය ප්‍රබලව සිද්ධ වෙන්න ඕනේ දිගටම දිගටම අඛණ්ඩව. නමුත් දැන් මුගලන් මහරහතන් වහන්සේ කියනවා ඒ කාලේ මම මේ දෙවනි ධානයේ පටන් ගත්ත කාලේ ඒක සිද්ධ වුණේ නැහැ. අර පළවෙනි ධානයේ තිබිච්ච යම් යම් ලක්ෂණ ආයි ආයිත් මේ දෙවෙනි දහන්ට පත් මේ සිද්ධ වෙන්න ගත්තා. ඉතින් මෙන්න මේක දැක්කා භාගතුන් වහන්සේ. අතකෝ බං ආවසෝ භගවා ඉද්‍යා උපසංකමිත්වා ඒතද වෝච. ඉතින් මෙතෙන්දිත් භාගතුන් වහන්සේ මා ගාවට 이르දීෙම වැඩම කළා. වැඩම කළා. මොග්ගල්ලාන මොග්ගල්ලාන මා බ්‍රාහ්මණ ဒ ුතියං ජහනම් පමාදෝ ဒ ුතියේ ජහනේ චිත්තං සන්තපේහි ဒ ුතියේ ජහනේ චිත්තං ඒකෝදින් කරෝහි ෘතියේ ජහනේ චිත්තං සමාදහාති. නැවතත් ඔන්න අවවාද කරනවා. පැවැත්නි මුගලන් මේ දෙවනි ධානය වරද්දන්න එපා. දෙවනි ධානයේ තියෙන්න බෑ අර පළවෙනි ධානයේ තියෙන අඩතුළු. මේ දෙවනි ධානය ඊටාම ශක්තිමත් කරගන්න. මෙතෙන්ද හිත ප්‍රබල කරගන්න. මෙතනම හිත සමාධිමත් කරගන්න. ඒකට අර විතක්ක ਵਿਚාර මිශ්‍ර වෙන්න දෙන්න එපා. ඔන්න බුදුරජාන් වහන්සේ අවවාද කළා. ඉතින් එතකොට මම ඒ සඳහා දැන් නැවතත් වෑයම් කළා. නැවත නැවත දෙවන ධානය හොඳට සාර්ථක කරගන්න, නිවැරදි කරගන්න වෑයම් කළා. ඔන්න ඊළඟට මගේ ඒ දෙවන ධානය සාර්ථක වුණා. පසු අවස්ථාවකදී මට පුළුවන් වුණා මේ කියන දෙවනි ධානය තුල සෝකෝ අහං ආවසු අපරේණ සමේන විතක්ක ਵਿਚාරාණං රූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ද්විතියං ඥානං උපසම්පජ්ජ විහාසින්. දෙවැනි අවස්ථාවේදී අර කියපු විදිහට විතක්ක ਵਿਚාර නැති ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවයේ සහිතය දෙවන ධානයට මම සුවසේ එළඹ වාසය කළා දැන් මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒක මම ඊටාම ප්‍රණීත තත්වයකට පත් කරගත්තා. ඊට පස්සේ උන්වහන්සේ නැවතත් මේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා "ඇවැත්නි කවුරුන් හෝ සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලදුව ඊ타ම ප්‍රඥාවන්ත මහා අභිඥා සහිත තැනැත්තෙක් බවට පසු කාලයේදීපත් වුණා කියලා යම් ශ්‍රාවකයෙක් ගැන කියනවා නම් ඒක මාහා සම්බන්ධයෙන් කියන්න වටිනවා. මොකද මේ ශාස්ත්‍රෝන් වහන්සේ මට අනුග්‍රහ කළා. උන්වහන්සේගේ අනුග්‍රහය මඟ පෙන්වීම අවවාදයේ ලැබිලයි මම මේ දෙවන ධානය ඊටාම සාර්ථක මට්ටමකට අරගත්තේ. ඊට පස්සේ නැවතත් පසු කාලයේදී ඉතින් මේ සියල්ල වශී කරලා ඉතින් උන්වහන්සේ අභිඥා සහිත ඉර්ධමතුන් අතර අග්‍රස්ථානයටපත් වෙනවා. ඒ නිසා මේ නැවතත් මේ දෙවැනි ධ්‍යානයේ සම්බන්ධනොත් ඒ බඳු විස්තරයක් අ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙහෙම ඊළඟ අවස්ථාව අපිට නැවතත් ගන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානය ගැනත් ඊළඟට මුගලන් මහරතන් වහන්සේ කියලා දෙනවා මේ භික්ෂුන් වහන්සේලාට මොකද්ද මේ තෙවනි ධානය කියලා කියන්නේ තතියං ජහානං තතියං ජහානන්ති උච්චති කතමන්නුකෝ තතියං ජහානන්ති මොකක්ද ඇවත් මේ තුන්වෙනි ධානය කියලා කියන්නේ ඉතින් එතකොට මේක මම එක්තරා අවස්ථාවකදී උදකලා ඉන්නකොට මගේ ඔළුවට ආවා ඉතින් ඒ වෙලාවේදී මම තේරුම් ගත්තා තස්ස මයං ආවසෝ ඒ තද හෝසි ඉද බික්කු පීතියාච විරාගා උපෙක්කකෝ විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං උච්චති තතියං ඥානಂತಿ එතකොට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා මට ඇවැත්නි එතකොට වැටහුණා මේ තුන්වෙනි ධානය කියන්නේ මොකද්ද අර ප්‍රීතිය කියන ඒ ධානාංගයත් අයින් කළා ප්‍රීතිය කෙරෙහි තිබිච්ච ආසාව අයින් කළා. සැපය හා මිශ්‍ර වෙච්ච උපේක්ෂාවක් පවත්වමින් කායික මානසික සුවයක් පවත්වමින් සතිමත්ව සම්පජඤ්ඤයේ සහිතව සුවසේ කායික මානසික සුවයක් අත්දකිමින් වාසය කරන අවස්ථාව මෙන්න තෙවැනි දහණයයි. මේක විශේෂයෙන්ම මේ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරපු අවස්ථාවක්. මොකද මෙලොව වශයෙන් ගන්න තියෙන ඊටාම සුවපත් සැපවත් අවස්ථාවක් කියලා මේ ආර්යයන් වහන්සේලා විශේෂයෙන් මේ තෙවනි ධ්‍යානය සම්බන්ධයෙන් දේශනා කළා තියෙනවා. අගය කළා තියෙනවා. මෙන්න මේකට තමයි තෙවන ධ්‍යානය කියලා කියන්නේ. කියලා දැන් උන්වහන්සේට මේ තෙවනි ධ්‍යානය සම්බන්ධයෙන් අදහසක් පහළ වුණා. ඒතර මේ දෙවනි ධ්‍යානයේ ඉන්නකොට තමයි ඕක උන්වහන්සේට ආපු බක් හැඟෙන්නේ. මොකද දෙවනි ධ්‍යානයේ දැන් ඔන්න හිත සමාධිමත් කරගෙන ප්‍රීතිමත් කරගෙන ඊටාම සතුරු සහගතව දෙවනි ධ්‍යානය කාලයක් වශී කරද්දී උනාසට තේරෙනවා මේ දෙවනි ධ්‍යානේ තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැනෙන ප්‍රීතිය ටිකක් රළුයි. කය පිනා යනවා, කය කිලිපොලා යනවා, මනසත් ටිකක් කැළඹෙන්නත් පුළුවන්. ඒතර මේ මේ තියෙන ප්‍රීති ස්වභාවය ටිකක් ඕලාරික වැඩි. ප්‍රීති ස්වභාවය ටිකක් ගොරෝසු වැඩි. බැරිද මේ ගොරෝසු ප්‍රීතිය වෙනුවට ඒක අයින් කළා අර සුවේ විතරක් හිත පවත්තන්න. කායික මානසික තෘප්තිමත් භාවය තුළ විතරක් හිත පවත්වන්න බැරිද? ඔන්න එනම් තෙවැනි ධ්‍යානය සම්බන්ධයෙන් උන්වහන්සේට වැටහුණා. ඒ නිසා දැන් ඔන්න ප්‍රීතිය අතහැරියා. ඒ වෙනුවට හිත සැපවත්ව කායික මානසික සුවපත් භාවයක හිත පවත්වමින් සුඛ ඒකාග්‍රතාව සහිත තෙවන ධානයට දැන්පත් වුණා. හැබැයි ප්‍රශ්නේ වුණේ මොකද්ද? සෝකෝ අහං ආවසෝ අප්‍රේණ සමයන පීතියාච විරාගා උපේක්ඛකෝච විහාසින් සතෝච සම්පජානෝ සුඛංචකායන පටිසංවේදේසින් යන්තං අරියා චික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තන් තතියං ජහනං උපසම්පජ්ජ විහාසින් යන්නිතං ආවසෝ දැන් මේ ඒ හැබැයි එහෙම ඉන්නකොටත් ප්‍රශ්නයක් ආවා මොකද්ද ඉමිනා විහාරේන විහෙරතෝ ප්‍රීති සහගතා සංඥා මනසිකාරා සමුදාචරන්ති. අර ප්‍රීතියේ தত্ত্ব ආයි පහළ වෙනවා. ඒ දෙවෙනි ධ්‍යානයේ ප්‍රීතිය තියෙන්නේ. හැබැයි මේ තුන්වෙනි ධ්‍යානයේ ඉන්නකොටත් විටින් විට ප්‍රීති ස්වභාවයන් මතුවෙනවා. ආයෙත් ඇඟ කිලිපලා යනවා විටින් විට. ආයෙත් නිකන් ඔද වැඩිලා යනවා. ඉතින් ඒ කියන්නේ අර එක කිසිම කඩතොල්ලක් නැතුව ඊටාම සුවපත් අවස්ථාවේම පමණක් හිත තියෙන ටිකක් ඕලානික ප්‍රීතියක් ආයිත් ආයිත් මතුවෙනවා. ඒ කියන්නේ තාම අර දෙවෙනි ධ්‍යානයේ ලක්ෂණ විටින් විට ඉස්මතු වෙනවා තුන්වෙනි ධ්‍යානයේ ඉන්නකොටත්. ඉතින් මෙන්න මේක දකිනවා බුදුරජාන් වහන්සේ නැවතත් බුදුරජාන් වහන්සේ 이르දියෙන් වැඩම කරනවා වැඩම කළා නැවතත් අවවාද කරනවා මොග්ගල්ලාන මොග්ගල්ලාන මා බ්‍රාහ්මන තතියං ඥානම් පමාදෝ මුගලන් මෙන්න මේ තුන්වෙනි ධ්‍යානය හා සම්බන්ධයෙන් ප්‍රමාද වෙන්න එපා. මේක තාම කඩතොළු සහිතයි. දෙවෙනි ධානයේ ප්‍රීතිය මේකට ආයෙත් ආක්‍රමණය කරනවා. ඒක වළක්ව ගන්න. ඉතින් ඒ නිසා අවවාද කරාට පස්සේ එතකොට දැන් ඔන්න මුගලන් ස්වාමීන් වහන්සේ දැන් කියනවා මම එන්න එක හදාගත්තා. මේ තුන්වෙනි ධානයේ ඉන්නකොට ප්‍රීතිය පහළ වෙන්න බැහැ කියන මම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මම ඒක ඉතින් වළක්ව ගත්තා. වළක්වගෙන මට පුළුවන් වුණා හිත ප්‍රීතියෙන්ුත් තොරව විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ. සුඛය ඒකාග්‍රතාවය පමණක් පවත්වමින් ඊ타ම සුවසේ මානසික ඒකෝදිභාවයේ සහිතව සතිය හොඳට සහිතව සියුම් අවබෝධයකින් යුක්තව මෙන්න මේ තුන්වෙනි ධානය තුළ පිරිසුදුව හිත පවත්වන්න මට පුළුවන් වුණා කියලා දැන් මේ තුන්වෙනි ධානය සාර්ථක කරගත් ආකාරය උන්වහන්සේ මේ පසු අවස්ථාවකදී අනිකුත් භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. ඉතින් නැවතත් මතක් කරනවා යං හිතං ආවුසෝ සම්මා වදමානෝ වදෙය්‍ය. සත්තාරා නුග්ගහිතෝ ශාවකෝ මහා භිඤ්ඤතම් පත්තෝති. මමන්තං සම්මා වදමානෝ වදෙය්‍ය. සත්තාරා නුග්ගහිතෝ ශාවකෝ මහා භිඤ්ඤතං පත්තෝති. එවත්නි ශාස්ත්‍රුන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලදුව යම්සි ශ්‍රාවකයෙක් විසින් මහා විඥාවක් සහිත තැනැත්තෙක් බවට පත් වුණා කියලා කියන්න පුළුවන් නම් ඒ මා සඳහා සම්මයි ඒ මා සම්බන්ධයෙන් තමයි කියලා තියෙන්නේ. මොකද මට බුදුරජාණන් වහන්සේ වගේ මඟ පෙන්වීමක් කළා. මම තුන්වෙනි ධ්‍යානයේ වඩ වඩා ඉඳද්දි ඒක තීච්ච දුර්වලතා දැකලා මට ඇවිල්ලා ඉර්ධියෙන් ඇවිල්ලා මට අවවාද කළා. මම ඒ අවවාදයේ පිහිටියා. එහෙම පිහිටලා කටයුතු කිරීම තුලින් මට පුළුවන් වුණා තුන්වෙනි ධ්‍යානය වශී කරගන්න. ඊටාම පිරිසුදු ප්‍රනීත තුන්වෙනි ධ්‍යානයකටපත් වෙන්න මට හැකියාව ලැබුණා. ඉතින් මේ වගේමයි හතරවෙනි ධ්‍යානය සම්බන්ධයෙන් දැන් උන්වහන්සේ ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානය හොඳට වශී කරමින් වාසය කරනවා. ඒක තුල ප්‍රීතිමත් මේ සුවපත්ව සැපවත්ව කායික මානසික සුවයක් ලැබමින් ඒ ආර්යයන් වහන්සේලා විසින් විශේෂයෙන්ම වර්ණනා කරන ලද ඒ තුන්වෙනි ධ්‍යානය පරිහරණය කරමින් දැන් වැඩ වාසය කරද්දී උන්වහන්සේට හිතක් පහළ වෙනවා මොකද්ද මේ චතුර්ථ ධ්‍යානය කියන්නේ? කතමන්නුකෝ චතුත්ථ ධ්‍යානන්ති. ඒතර මෙන්න මෙහෙම ඊළඟට මට චතුත ධානය වැටහුණා. ඉද බික්කු සුකස්සච පහානා දුක්කස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රුණාසර වැටහුණා මේ චතුර්ථ ධානයේ සම්බන්ධයෙන්. මොකද්ද? සුකස්සච පහන දුක්ඛස්සච පහන සැපයත් ඉවත් කළා දුකත් ඉවත් කළා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානම් අත්ංගම කලින්ම සතුට දුක නැත්නම් හිතේ ඇතිවන දොම්නස ඒවා කලින්ම ඉවත් කළා අදුක්ඛං අසුඛං සැපත් නොවන දුකත් නොවන උපේක්ඛා සති පාරිසුද්ධින් උපේක්ෂා සහගත ඊටාම පිරිසුදු සතිමත් බවක් සහිත චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. තෙවන සතරවන ධ්‍යානයට එළඹ වාසය කරනවා කියන මෙන්න මේ කාරණාව මට මතක් වුණා. මොකද තුන්වෙනි ධ්‍යානයේ කාලයක් ඉන්නකොට තමයි උන්වහන්සේට වැටහෙන්නේ මේක මේ තියෙන සැපසහගත తত্ত্বය ටිකක් තාම දැන් රළුයි මේකට ඊටත් වඩා ගැඹුරුයි ඊටත් වඩා පරිණතයි හතරවෙනි ධ්‍යානෙට ගියා නම් මොකද ඒකේ නෑ සැපයත් හැබැයි මේ සැපය කියන එකත් ඉවත් කළා දැන් උපේක්ෂාවලට ගැනීමයි තියෙන්නේ. අපේ හිතේ තියෙන එක ස්වභාවයක් තමයි මේ සැපය ප්‍රිය කිරීම සහ දුකය දුක පිළිකුල් කිරීම. මේ සැප දුක කියන මේ වේදනා ස්වභාවය අපි තුල තියෙන තාක් හිතේ යම් පමණක කැළඹීමක් තියෙනවා. සැප දුක කියන දෙකේ අපි නිතරම ඇලෙමින් ගැටෙමින් තමයි වාසය කරන්නේ. ඉතින් සැපේ හෝ දුකේ හෝ යම් හෝ ශේෂයක් හිතේ තියෙනවා නම් එතන යම්කිසි බාධාවක් තියෙනවා. නීවරණ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔන්න ඒ தත්ත්වය තමයි මුගලන් සාමණේරයන්සේ අවබෝධ කරගන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා මේ සැපත් නැති දුකක් නැති තත්තාවක්. තනිකරම උපේක්ෂා සාගත අවස්ථාවක් හිතේ මතු කරගන්න පුළුවන් නම් ඒක අරිටත් වඩා හරිම ප්‍රබලයි. උපේක්ෂාව කියන එක ඊටාම් ප්‍රබලයි. සැප දුක කියන එක මේ නිතර හිත දෝලණය වෙන තත්ත්වයක්. සැප දුක දෙකම අයින් කරන්න ඕනේ. දෙකම අයින් කළා පුළුවන් නම් මට තනි කරම උපේක්ෂා සහගතව මේ හිත පවත්වන්නේ. ඒකෝදි භාවයකින් යුක්තව. ඊටාම පිරිසුදු සතිමත් බවකින් යුක්තව පවත්වන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා චතුර්ථ ධානය කියලා. ඒ නිසා මම පස්සේ අවස්ථාවේදී ඔන්න ඔය தත්තර දැන් හිතපත් කරගත්තා. චතුත්තං ජහානං උපසම්පජ්ජ විහෙරාමි. හැබැයි තස්ස මහියං ආවසෝ ඉමිනා විහාරේන විහෙරතෝ උපේක්ඛා සහගතා සංඥා මනසිකාරා සමුදා චරන්ති. හැබැයි එහෙම ඉන්නකොට මොකද අර උනේ තුන්වෙනි ධහනේ ඇතම් ලක්ෂණ නැවතත් ඔන්න මේ හතරවෙනි ධහන වට්ටමට බාධා කරන්න ගත්තා. දැන් තුන්වෙනි ධහනේ තියෙන්නේ අර උපේක්ඛාව සැපය මිශ්‍ර ස්වභාවයක්. ඒකේ තියෙන සැපයක් මේ හතරෙනි ධ්‍යානයේ අස්සට රිංගනවා විටින් විට. දැන් මෙන්න මේක දකිනවා බුදුරජාන් වහන්සේ. අතකෝ මං ආවසෝ භගවා ඉද්‍යා උපසංකමිත්තාය තදවෝච මොග්ගල්ලාන මොග්ගල්ලාන මා බ්‍රාහ්මණ චතුත්ථජහනම් පමාදෝ චතුත්තේ ජහනේ චිත්තං සන්තපේහි චතුත්තේ ජහනේ චිත්තං ඒකෝදින් කරෝහි චතුත්තේ ජහනේ චිත්තං සමාදහාති දැන් බුදුරජාන් වහන්සේ නැවතත් 이르දීන් වැඩම කළා මුගලන් ස්වාමීන් වහන්සේට අවවාද කරනවා මුගලන් ඔය හතරවෙනි ධ්‍යානය වරද්දන්න එපා. හතරවෙනි ධ්‍යානෙට එන්න විදිහක් නැහැ අර තුන්වෙනි ධ්‍යානයේ ලක්ෂණ. තුන්වෙනි ධ්‍යානයේ තියෙන ඒ සැපවත් ගතියක් මේක දැනෙන්න බෑ. සෝමනස්ස ගතියක් මේක දැනෙන්න බෑ. මේක තියෙන්න ඕනේ ඊටාම් පිරිසුදු උපේක්ෂාවක්. ඊටාම් ප්‍රබල සතිමත් බවක්. තමයි මේ හතරෙනි ධහනේ තියෙන්න ඕනේ. මේක වරද්දන්න එපා. කියලා ඔන්න දැන් බුදුරජාන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට හතරෙනි ධහනේ සම්බන්ධයෙන් අවවාද කරනවා. ඉතින් එතකොට ඒ අවවාදය දැන් ඔන්න මුගලන් ස්වාමීන් වහන්සේ පිළිහිටනවා. පස්සේ කාලෙක නැවත නැවත උත්සාහන්ත වෙලා ඒ හතරෙනි ධ්‍යානය අතිශය පිරිසුදුව වඩන්න පුළුවන් තත්වයකට පත් කරගන්නවා. ඊට පස්සේ දැන් උන්වහන්සේ නැවතත් මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා යං හිතං ආවසෝ සම්මා වදමානෝ වදෙය්‍ය සත්තාරානුග්ගහිතෝ සාවකෝ මහා බිඤ්ඤතං පත්තෝති මමං තං සම්මා වදමානෝ වදෙය්‍ය සත්තාරානුග්ගහිතෝ ශාවකෝ මහා විඤ්ඤතම් පත්තෝති. එවත්නි යම්කෙසේ වික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාව අනුග්‍රහය ලබලා පසු කාලයක මහා විඤ්ඤා සහිත ප්‍රතාපවත් භික්ෂුවක් බවට පත් වුණා කියලා කියන්න පුළුවන් නම් ඒ මං ඒ මං සම්බන්ධයෙන් තමයි කියන්න වටින්නේ. මොකද මම අතන වරද්ද වරද්ද ඉඳද්දී බුදුරයන් වහන්සේ වැඩම කළා මට 이르දීෙන්ම වැඩම කළා අවවාද දුන්නා. ඒ අවවාදේ පිළිපදලා තමයි මම චතුර්ථ ධානය පිරිසුදු කරගත්තේ. සාර්ථක කරගත්තේ. කියලා දැන් කෘතවේදීත්වය Tamange ප්‍රකාශ කරනවා. ඒ නිසා පින්වත්නි අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙතරම් ප්‍රබල තත්වයකටපත් වෙච්ච මේ මුගලන් මහරතන් වහන්සේ ඒතර ඒ එක එකක් සම්බන්ධයෙන් එක එක ධානයක් සම්බන්ධයෙන් ඒ වඩපු යුගයක් තියෙනවා. ඉතින් උගක් වෙලාවට අපිට මේ දේවල් අමතක වෙනවා. අපි හිතනවා මුන්නහන්සලා අත තියපු ගමන් ඔක්කොම හරි ගිහිල්ලා මේක මොහොතින් සියල්ල සාර්ථක වෙලා කියලා. නමුත් එහෙම වෙලා නැහැ. මුන්නහන්සලත් පුදුමාකාර උත්සාහයක් මේ ශාසනය තුළ දරලා තියෙනවා. ඉබේ රහත් වෙලා නෙමෙයි. දවසින් දෙකෙන් වැඩේ කරගෙන නෙමෙයි. උන්වහන්සලා ඒ ගත කරපු යම්කිසි පුහුණුවක් මේ මෙබඳු සූත්‍ර තුල හොඳට දකින්න ලැබෙනවා. එක එක ධානයක් සම්බන්ධයෙන් උත්සාහවන්ත වුණා. හැබැයි යම් වෙලාවකදී ඒකේ කඩතුළු පහළ වුණා. බුදුරජාන් වහන්සේ ඒක දැක්කා. දැකලා අන්න බුදුනුවණින් දැකලා මේ අනුකම්පාවෙන් මේ මුගලන් ස්වාමීන් වහන්සේට උදව් කළා. මඟ පෙන්වුවා, අවවාද කළා. ඒ අවවාදයේ මෙහිලා තමයි ඊට පස්සේ ඒ ඒ ධානය උන්වහන්සේ සාර්ථක කරගත්තේ. ඒ සාර්ථක කරගෙන තමයි මේ පසු කාලේ අනිකුත් ස්වාමින් වහන්සේලාටත් මතක් කරන්නේ. එවත්නි යම් හෝ ශ්‍රාවකයෙක් සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ඒ භාගතුන් වහන්සේගේ අනුග්‍රහය ලැබිලා සාර්ථක වුණාද පසු කාලේ මහා විඥාව සහිත තැනැත්තෙක් බවට පත් වුණාද අමා සම්බන්ධයෙන් ඒක කියන්න වටිනවා මට අන්නේ බඳු අනුග්‍රහයක් මේ ශාස්ත්‍රෝන් වහන්සේගෙන් ලැබුණා ඒ බඳු මඟ පෙන්වීමක් අවවාදයක් මට මේ ශාස්ත්‍රෝන් වහන්සේගෙන් ලැබුණා කියලා ඉතින් පුදුමාකාරයේ රහත් වෙලත් ඒ කෘතවේදීත්වය හරිම නිහතමානීව අනිකුත් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා අපිට මෙතෙන්දී උන්වහන්සේගේ තියෙන ගුණයත් ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයත් නිහතමානී ගුණයත් බුදුන් වහන්සේගේ තීච්ච ඒ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි පවත්වපු ඒ කරුණාවන්ත අනුකම්පා සහගත තත්ත්වයක් මේ වගේ තැන් කීපයක් අපිට මේ සූත්‍රය තුලින් තවදුරටත් මතු කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපිත් මේ කාරණා තේරුම් අරගමු. අපි තුලත්